යෝජනාගම සේවන් කරනයි අපි කතා කරගත්ත විදිහට ආස්වාදයේ සතිවාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් මම කලින් කිව් විදිහට කලින් ගන්නායේ ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගන්නේ කලේ ඉද කාලෙදී විදිහට කතාවට ආරම්භ කරන ඉද ප්‍රශ්න අවස්ථාන්ති ඉදිරිපත් කරන අනුමානය ඉල්ලා ඉදිනවා විවිධ ප්‍රශ්න එක විදිහට කතා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ විසින් දේශනා කළ ලද පරිදි ආනාපාන සති භාවනාව සුරුදු කරගෙන යාමේදී ආස්වා ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ මනසේ විමසමින් සිටින විට සිතින් වැයි සිතින්ම යන බව දැනියයි. ඒ අතර දරුණු ශාරීරික වේදනාවන්ගෙන් පීඩා ලබමි. දෙපා නමාගත් ශාලවලින් නැදෙන වේදනාවන් සිතින් වැයි පිළිබඳ අවධානය වෙතට යොමු කරයි. එවිට එම වේදනා නැද ගැනීමට උත්සාහ කරන සිතින් වැයි මොකද අවධානයෙන් ඉවත කියනවා. ඒ අතරින් කිසිම දෙයකට ඇති අවධානය තියෙනවා. මේ වේදනා මැදගෙන අවධානය නොකඩී නිදියා සිය සකල් දෙවියකට උපත දින නැලව ඔබට නිදි නිරෝගී සියපත්. වේදනාවේදී මතක් කරේ උක්ම අල්ලන්නේ පහ උක්ම අල්ලගත්තොත් එන කරදර වෙන උක්ම අල්ලගෙන යන කතාවක් නෙවෙයි ආනාපානේ කරගෙන යනකොට ඒ වේදනාව දැනෙනවා විචිකියනවා සාත්‍ය හේනවා එතකොට ඒවට මේවා ආනාපානේ ඒවා කියන දේ බලාපොරොත්තු වෙන්නේ කරදර වෙනවා මම ජීවිතේ කරගෙන යන මේ විදිහට ආස්වාදපත් වාක්‍ය අපි මුල් කරගෙන කටයුතු කරාට ආස්වාදපත් වාක්‍ය පමණක් වේවා වේදනා නොඒවා, දුක්ඛ නොඒවා, සැප නොඒවා කියන කල්පනාවෙන් වෙන වේදනාවක් නැති කරන තමයි කාර්ක තුරාගේ සඳහන් කරන්නේ උත්මතික. අර ආයෝ ධාතු අල්ලන්නේ නැල්ලපා. ඒකෙන් සතිය පිළිකල එන ඕනම දෙයකට මුහුණ දෙන්නේ. ඉතින් ඒක නිසා යම් දවසක යෝගාවචරය සාරණා ජීවන වන ප්‍රතිපත්තානි ආනාපානී කියන කායන ප්‍රසනාවට වේදනාන ප්‍රසනාව එනවම ඒක නැති කරන්න උත්සාහ කරන හදනවා කියන එක ගැන භාවනාව වැඩිෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා වේදනාවට වෛරමක ඒක පැමිණෙන්නේ හේතුඵල ධර්මයකට වෙනදාට වඩා එක තත්පරයක් එක චිත්තක්ෂණයක් සාධුකත් මම වේදනාවක් එක්ක ඉන්නවා කියලා බලන මිසක් නැති කරන්න බලනවා කිව්වොත් ඒක තමයි මේ කාර්යික සාන්ති කරන්න කයිදෝ ඒ නිසා වේදනාව අපේක්ෂා කරන වේදනාවට ලෑස්තිලා ඉන්න බැලුවොත් වෙනදාට වඩා චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් ගැටේ ආනේ ඉන්න පුළුවන් ගැතිය තමයි ඉන්නේ කියලා කියන්නේ දැරීමේ ශක්තිය ගැටපති ශක්තිය කියලා කියන්නේ ඒක තමයි වැඩේ. එන්නක බුදුන් වහන්සේ කියලා කියනවනම් කුෂ්ම අල්ලගෙන ඉන්නේ ඇතුළේ වේදනාවක් කුෂ්ම අල්ලගෙන ඉන්නේ නිසා වේදනාවක් කුෂ්ම ගැටීම නිසා වේදනාවේ ස්වභාවික ඒක මුඛාන් ප්‍රබෝධය කරගන්න. ඒක සතුටක් කරගන්න වැක්කිලා යන්න එනිහව පැති පවතින මේක සම්පදන්නේ අනික ආනාපාන දිගේ බාධා නැති වෙන සත්‍ය දෙවිය හොඳ සත්‍යයක් වෙනවා වේදනාත් ආනාපානෙත් එක්ක අරාගන්න සත්‍ය අගේ අරමුණ කියන සත්‍ය දෙවිය හොඳ එකක් කියලා එනි වතුක ස්වභාවය උපයා ගන්න ක්‍රමෙට සාදා ගන්න ගෞතම ස්වාමීන් වහන්සේ භාවනාවෙන් සමාධියට පත්වී සිටින විටදී මේ විදින අවස්ථාවේදී දැස එසවීමට සිත පහළ වුවත් ඒ එකවරම සිදුසුල නොහැක. එය චිත්ත පිළිය වායෝ ධාතුව පහළ වීමක් සිදු නොවන නිසාද එසේ වන්නේ කුමක් හේතුවක් නිසාදයි පහදා දෙන ලෙස ඔබ වහන්සේගේ විපාකනද ආතන බලන්න හොඳ අවස්ථාවක්. සාමාන්‍යයෙන් අද තියෙනවා නම් මේ මුළු ක්‍රියාවලියම ක්‍රියාවක් එකක් විදිහට පේන්නේ. සතියේ නොටි ක්‍රියා එක එක විදිහට වේග පටන් ගන්නවා. ඒකකොට පේනවා පිට පහළ වුණාට අත ඉතින්නේ නැහැ. ඉතින් අන්ධකාර වෙලා අත කැඩිලා නෙවෙයි. නමුත් පිට පහළ වීම එකක් අත ඉතින්නේ ඒ අනුව සිදු වෙන අනුරාග ක්‍රියාවක්. ඒක නැති වෙනකොට අපිට පේන්නේ කාල වේගී වුණා වැටුණා වගේ එකක්. නමුත් මේ තමයි සත්‍ය විදිනකොට පේනවා හැම වැඩක්ම හැම ක්‍රියාවක්ම ක්‍රියාවක්ම ක්‍රියාවලිය. ඒක එකට එකක් යාදීලා තියෙන්නේ අර ක්‍රියාවන් එකින් එක මෙහෙලා දක්වන යන්ත්‍රයක්. අකින් මිනිස්සු දකින්නෙත් නෑ. ආන්දර අධිකත්වෙකුත් නෑ. ඉතින් යන්ත්‍රේ දකින්නොත් සම්මුතියක් දැනෙනවා. මේක නිකන් ගාඩ කඩන්නේ ගොරෙක් වගේ මේ නැත්නම් බ්‍රේක් කරන්න නැති වාහනයක් වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒක ඒක කියන්නේ කාලී ආන් දුනියට එන්නේ වශයෙන් පේනකොට යාන්ත්‍රණයේ පේන්නේ ඒක තමයි. උදාහරණයක් වශයෙන් කියනවා අපි වැඩ කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් හදාගන්න ගියොත් කරන්ට් වදිනවා. යන්ත්‍රය හදාගන්න බැහැ. ඒ නිසා යන්ත්‍රය කියලා අඩු කරන්න ඕනේ. අඩු කළා තමයි අපි පිටපොත්ත ගලවලා මේකේ වැඩ කරන්න හැටි බලන්නේ. මේ අපේ අන්තරේ දුවන්නේ වැඩ කරන විදුලි පාරකයන්ට වැඩි වේගෙන්. මේක වැඩ කරද්දී බලන්න මොනක් කරනවද කියන්නේ. මේ දැරගෙන කොම්පියුටර් එකක් එන්නේ වලාකුලක් වගේ. කෑම එකක් එන්නේ නගලන දෙයක් වගේ. මේක වේගය අඩු කරාට පස්සේ මේ පේන පටන් ගන්නවා මේකේ ගුඩ දෙයක් වත්තක් නෑ. භෞතික ශක්තියක් වැඩ කරන්නේ. මේකෙන් මේකට බල සම්ප්‍රේෂණ ඇසිද වෙනවා. එතකොට යන්ත්‍රය දිහා බලනකොට මේකෙන් යන්ත්‍රය ගැන කතාවක් නෑ. භාවනාවේ කරන්නේ අනේ වගේ වේගෙන් දුවන මේ ළඟට ඉන්න පොඩ්ඩක් විදිහ අඩු කරලා ඒකට කික් මේවා කියලා සීතල වෙනවා කියලා සීලාචාර වෙනවා කියලා අන්නේම කරලා බලනකොට මේ පිටින් එකට එකින් එකට බල සම්ප්‍රේෂණය වෙනවා ඇති ළඟට මේ ආන්දමේ පේනවා මේවා පේනකට බලන්න යන්නේ නැහැ බලනකොට අපිට වෙන්නේ එන්නේ කරුවා අගුණක් වදුනවා මොකද මේ ගෙඩිය පිටින් මම ඇවිල්ලා හිතාගෙන ඉන්නේ මේ මුළු වැඩේම දෙවියෝ දුන්නා කියලා හිතන්නේ මොනම දෙවියෝ දෙයක් නැහැ වැඩ ගන්න සම්පූර්ණ යන්නේ. ඒ නිසා ඒ යන්ත්‍රේ පේනකොට මමයා කියන හිත පෙන්නනද හිතේ පිටින් කාලා හිත පෙන්නනද ප්‍රබලයක් වෙනවා. අසාධාරණ කෙනෙක්ට කියලා හිතෙන්නේ නැහැ හිතන්නේ අරගයක් කරගයක් නෙමෙයි. ඉතින් මේ වගේ වෙනකොට අපි සාකච්ඡා කරන අනිද්දාවදී මේ වගේ ක්‍රියාවක් ක්‍රියාවලියක් විදිහට දක්නාසුරු යන තමයි භාවනා කරන කරුණ යන එක නා භාවනාවට දක්වන අනුග්‍රහය. ඒකවල තේරෙයි හුස්ම ගන්නකොට පිට කරනකොට අතක් දිගානකොට දුක්යක් කරනකොට එක්කම දේ දුකේ. මොලේට ධර්මගතාවයක් තියෙනවා. මේ පිට වැඩේ වුණාට අංග සම්පූර්ණ වැඩේ වෙන්නේ මොලේ ඇතුළේ විතරයි. ඒක දැක්ක සංඥාහරහ තමයි අපි දැක්කාර ඇහුවා අත ගෑවා කියලා කිව්වට ඒක මේ මේ වාර්තාගත වෙලා උසාවියට දාලා ජීවි මනෝමද වෙලා මිනිස්සු වශයෙන් ඉන්න වැඩ පිළිවෙල දිගට ඇතුලේ සිද්ධ වෙනවා නමුත් අපි බාහිර විතර බලන්න තාපේ ඉන්න දැන් ඔය පොත්වල ඉතිරි පිටපත වෙන දේවල් පේනවා අන්නේ විදිහට තේන ආකාරයට යන්න නම් කායයේ තියෙන ආසාව පොඩ්ඩක් අඩු කරගන්න ජීවිතේ තියෙන ආසාව පොඩ්ඩක් අඩු කරලා යන්ත්‍රයේ ඇති ඇතිව දකින්න නැස්තිල යනොත් නැත්නම් ඇත්ත දැක්කා ඒක බලන්න කැමති නෑ මොකද ඒ තරම් බොරුවකට මුලා කරගෙන ඉන්න නිසා ඉතින් මේකට කට ඇරලා පොඩ්ඩක් දෙන්න වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් එක වගේ ප්‍රශ්න නිසා දෙක දෙකට තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ ආශ්වාස හා ප්‍රශ්වාස මුල මැද අග සිත යොමු කිරීම පිළිපදීම පිළිබඳව පහදා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. මම ආධුනිකයෙකු බවද දන්වමි. දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ මුස්තහන්න මුල මැද අග මට නොතේරේ. කරුණාවෙන් මට එය පහදා දෙන මේ ඔබ වහන්සේගේ දීපා නැමදී මම ඉල්ලා සිටිමි. මේ දෙන්නාදෝ මට දීපා නැමදී ඉල්ලා සිටිනවා. දෙන්න දෙන්නේ කියන්නේ නෝත් මට කියලා. මට මොකක්වත්ම දෙන්නේ නැතුව මගේ මයින්. මේක මට දෙපාරක්ම කියන්නේ දැනට කරනකොට මොනවද තේරෙන්නේ? අන්න එකක ඉන්නේ මට කොට පෑන. මට ආණ්ඩිය අතේ නැහැ කඳ හැරි වගේ පුස්තකයක් මට දෙන්නේ නැහැ. මම දෙන්නේ. කවුද කැමති වහන්සේ කෝ එක්කෙනෙක් හරි අත විශ්ලක් කියන්න මම අනකන්න මොනවද කියන්නේ මෙතනයි කිව්වොත් මම හිතාගත හැකි. ඒ කියන ගුණ ගන්නේ යන්න වශිනවට යන්න මොකද්ද දෙකකින්. මෙන්න නැතුව මේ පහින් කාටෙන් ගෙඩියනවා වගේ ප්‍රපාරක කිව්වම වෙනද අමාරුයි. මට ඕනේ මට ප්‍රශ්න අහන්න අයිතිවාසිකම ඕනේ. අවශ්‍ය ප්‍රශ්න ඇහිීමේ අයිතිවාසිකම නැතුව මට මේ නඩුව ඉස්සරහට බෑ. ඒක කවුරක් හරි ඉඳපත් වෙන්නේ නැත්නම් අපි ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාසයේ මුල මැද අග බැලීමේදී මා ප්‍රශ්වාසයේ අග අශිසියුම්ව ගෙවී යන ආකාරය දකිමි. අනතුරුව ආස්වාසී මුලට ඉතා ඉක්මනින් මතුවන්නේ චක්‍රාකාරවත්. එමෙන්ම සමහර විට හා හැඩවලින්ද මතුවේ. නානා හැඩවලින්ද මතුවේ. සමහර පරයන්ක වලදී අග පමණක් දැකීමද සිදුවේ. මේ අවස්ථාව ගැන එනම් අග දැක මුලට මාරුවන අවස්ථාව ගැන පැහැදිලි කොට දෙදෙනෙහි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. මෙතන කියන්නේ කියලා අපි හිතන්නේ උපමාර්ථ රූපක ආකාරයෙන් ගත්තොත් මෙතන අවිද්‍යාව තියෙනයි කියලා. අස්වාසේ දිවි ආස්වාසේ ඉනිසලා තියෙන නොදන්නා දෙන තුන අන්ධකාරයේ තුන අන්ධබන්ධ භාවයේ තුන අවිද්‍යාව කියන දැනගත්තොත් මේ අවිද්‍යාව තම දෙකකට වැඩ කරනවා. ඒක දුරු කරන්න ඕනේ තම දෙකකට. එකක් තමයි අපපටිපත්‍ය අවිද්‍යාව මෙහෙම දෙයක් දැකලත් නැහැ අහලත් නැහැ දන්නේ නැහැ. ඉතින් ඒ දේ අසාධාරණ ගන්න ඕනේ එක. ඒක දැනගන්න ඕනේ මෙතන මාරුව සිද්ධ වෙනවා. අර මේකෙන් කලින් එහෙම මාරුවක් දැක්කේ නෑ දැන් මම මොකද මෙතන අන්තිම විශාල අදාදයක් තියෙනවා. ඒකට දැනක් තියෙනවා කියලා ඒක ස්වභාවික දෙයක් බව දැනගන්න. දෙක තමයි මෙතන මාරුවක් නැති බව පෙන්වන්න හිත මායා කරන. ඒක කියනවා මිච්ඡා පරිපත්‍ය අවිද්‍යාව අතනමැද හිටගෙන නොපෙන්න විතර පන්නලට තමයි තෘෂ්ණාව කරන වැඩි. තෘෂ්ණාව කරන්නේ දෙවිතල දෙකක් එකට ගැට එකතු කරලා මැස්මක් ගන්න. සීපණී කියලා බුදුහාම සඳහන් කරනවා ඊට පස්සේ දෙද්ද ආයෙත් පේනවා. හැබැයි මේ මේ ආයෙත් අරගෙන තියෙන දෙකක් අරගෙන කුරුද්දලා නූලකින් යට ගහලා එතකොට ඒකේ ආයෙත් පේනවා. දැන් බුදුසම්මාදී කරන්නේ මේ හරියට මුසුරව තව ධම්ම යොමු කරලා මෙතන යායට පේනවනේ මෙතන දෙකක් මේ දෙක එකක් කොට දැකීමට යායල දැක්වීමට තෘෂ්ණාවගේ කෘත්‍යය. ඒ නිසා තෘෂ්ණාවගේ ලනව කන් නැතුව මේක දෙකක් විදිහට බලන්ද මම තෘෂ්ණාවගේ ෂටගතයට මායාවී ගතයට වංචනික ගතයට නොකබනවා බලනවා කියලා පරිගත අවිද්‍යාව නැති කරන්න දැනට තියෙන මොසා වැරදි මිත්‍යා දැක්ම අභියෝග කරන්න යනවා නොදන්න දේ කියලා දෙන්නේ මේ වගේ කරදි කරතයි නමුත් අර දන්න දේ හිතේ මකනවා කියන එක උත්සාහම. අපි මේ ජීවිතය කියලා අල්ලගෙන තියෙන්නේ මේ වගේ බඳුර දෙයක්. යායෙද සම්පතියක් වශයෙන් ධනයක් වශයෙන් එක යායෙක තියෙන දුරට කඩ කඩ දේවල් වලින් හැදලා තියෙන්නේ. ඒ කියන්නේ කඩ කඩ පහේ දකින්නකොට හිත බය වෙලා නානාකාර ගොඩකට රූපක් තියෙනවා නෑ නෑ බය වෙනවා මේක යායෙ තියෙනවා මේක පැවැත්මක් තියෙනවා නිත්‍යවාස තියෙනවා සුඛයක් තියෙනවා සුභයක් තියෙනවා අන්නේ ප්‍රසාරි කෙරෙහි ආශාසය අතරගත මේ හිතන නොපෙන්න යන්නයි අපි ආයාසයෙන් මුස්ම ගන්න ඉක්ම දෙක මුස්ම ගන්න කොට ඉවරක් වෙන්නේ නැත්නම් පටන් ගන්නවත් වෙන්නේ නෑ ඒක මල්ලේ මහා සාර අරගෙන යනවා ඒක හිමින් මේක නතර වෙන්න ඇරලා අපි යොදනවා කොච්චර අසීරු ගැටගැහිලා තියෙන මෙතන විද්ද වෙන්නේ අපි ආනාපාන ගැන දතිය නැත්නම් අපි ජීවිතේ ගත කරගෙන අවුරුදු 220 200 කවදාකවත් දන්නේ ප්‍රසවාසයේ කෙලවර මෙරිලා ආශාසි උපදිනවා. ඒක වෙන විදිහටම මනස තියෙනවා. ඉතින් ඊට පස්සේ මැරෙන්න ගියාම මැරෙන්න ගෑනවා. ඒකට ලක්ෂ ගාණක් මැරෙන්න දුන්නා. දන්නේ නැහැ. මේක මරණය බව දැනගෙන මේකට විරුද්ධ වෙනවා කියලා කියන්නේ ලොකු රැඩිකල් වාදී වැඩක්. ලොකු සෙල්ලක් අර ලොකු යෝනිසමනස්කාරය ඉතින් මේව දකින්න වෙලාවේ ඉක්මන් කරගෙන යන්නත් එපා. මොකද අපි ඒකට දරන්න බෑ. අපි මේක කියලා අල්ලන්න තියෙන මේකනම් බහුරු දෙයක් නෙවෙයි කැඩිච්ච දෙයක් නෙවෙයි මේ අරදළු සහිත දෙයක් කියලා හිතන්න හිත කැමති නෑ. ප්‍රයෝගෙන් පෙන්වන්න. එන්නකොට වක්කාර ගැටි පහල වෙනවා, බය පහල වෙනවා, අසරණ වෙනවා, අනාථ වෙනවා. ඉතින් ඒක ඕනෑමට වැඩි වුණොත් අපි මනස දෙදෙවි. අයත් ලෙඩේ. සීටික සාගන්නත් ඉඩ තියෙනවා. ඒ තරම් මේක සංඥාත්මකයි. ඒ සමග ටික ටික ගේනවා. දැන් පේනවායි කියලා කියන්නේ මගේ දක්ෂකමක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ දක්ෂකම. අවුරුදු 2600 ගියා උන්වහන්සේගේ ඉන්නතු වැඩ කෙරුවොත් මේක දකින්න වැඩි කල් යනවා. ප්‍රශ්න තියෙන්නේ බාර ගන්න බැහැ. මේක යායට ගිය මේ යක් කුත්‍යක් මේ සුත සුත කියන්නේ අපිට. ඉතින් දැන් මෙතන ගෙදර ගිය ගමන් මොකද කරන්නේ මේක නිත්‍ය දුක දුක කියන නටන. මේ මාසෙකට පස්සේ ආයෙවිලා අහනවා මේ ස්වාමීන් වහන්සේ කොහොමද ගෙදර ගියාට පස්සේ අනිත්‍ය දුක්ඛ නරකන් කියන්නේ කරන හරියක් කරන්නේ නිත්‍ය දුක දුක. මාසෙකට දෙන පැයක් විතර වෙදෙන්නලා ආයෙ හරිින් දන්දාන ඉතින් කවදද ගෙදර ගිහිල්ලා අනිත්‍ය දුක්ඛ නරකන් කියන්නේ අපි කරන්නේ ඒ කරන්න බෑ. ජීවිතය කියන්නේ ජීවිතයක්. මේ නිත්‍ය සුඛ සුඛ තියාගෙන ගැට ගහගන්න තමයි. මුතුන් ආරක්ෂණ කරගෙන තරක් ඇති කරන්නේ. තරක් ඉන්න කැමති නෑ නිමි ගන්න ගන්න. මේ වගේ ඉදල්ක ජීවිතයේදී අනිත් දුක්ඛ අනාගතම් කරන්න කියනම ඒක නිකන් බදවත්මා වගේ ඉන්නේ. මොකද මූලිකම හදලා තියෙන නිත්‍ය සුඛ සුඛ පැත්තට. ඉතින් ඒක නිසා මොකද මොලේ කරන්නේ. මේ මේ අනුකයයට වැඩ වෙලා තියෙනවා. මොකද ජීව රටා වෙනස් කළා ඒක පිළිගන්න තැනට හිත හදනවා කියන එක බුදුහාමුදුරුවෝ ලක්ෂ පහක වගේ මම පන්තිරමම දෙන්නන් නම් ඒක තුකුඹය දෙදී මම ගලවම පාරේ මම ආශිර්වාද දනෝන කෙනෙක් නෙමෙයි මාර්ග මාර්ගය කියන්නේ කමනේ දැන් පාර දුන්නොත් ඒ පාර හදාගෙන යන්නේ නැති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මරණ මොහොතේදී මොන අන්දමේ නිමිත්තක් අනුව්‍යංජනයක් සිතට ආවත් නිරයේ හෝ ත්‍රිසං යෝනියේ උපත ලබන බව තථාගතයන් වහන්සේ විසින් දේශිතයයි අසා ඇත්තේ. එනිදී පළවෙනි ප්‍රශ්නය එනිදී නිමිති අනුයන්ජන යනු මොනවාද? දෙවන ප්‍රශ්නය මනුෂ්‍යාත්ම භාවයක උපදින්නේ මොන චුති චිත්තයකින්ද? මේකට ඇත්තටම සපේලා උත්තර දෙන්න පුළුවන් කමක් අපිට නෑ අපිට තියෙන්නේ අනුමාන කරන්නේ නිමිති කියන්නේ තම්පලා වගේ දෙයක් කියලා වගේ වගේ කියේ. නැත්නම් ඉතින් නිමිතිම වෙන්නට හම් වෙන්නේ. මොකද අපේ ජීවිතයේ ඇතුළත වගත්තා නිමිත්තක් පේන්නේ නැත්නම් අපිට තරන්තය. ඉතින් විතරෝම පේන ඇයි රූපේ හෝ හිතේ නිමිත්තේ ඊළඟ ජීවිතේ යාතු. ඒ නිමිත්ත නැති වෙලා කාලය හැදෙනවා. ඉතින් ඒ නිසා ජීවිතෙtti නිමිති නැති අරමුණක් නැති චිත්තක්ෂණයක් ආවොත් ඒක දැක්කේ. අයිබත් ප්‍රශ්නයක් කියන්නේ. ඒකට වේද කරන්න හදනවා. දුකේට නැතිවීම තමයි වෙන්නේ. ඉතින් ඒකට එක්තරම් බය වෙන නිසා ඒ නිසා මැරලා වෙනවා කුසිය. ඉතින් නිසා ජීවත් වෙද්දී අරමුණක් අරගෙන ඒව සම්පූර්ණ දේවල් කරලා නිමිති නැති අරමුණක් නැති ජීවිතයට යන්න පුළුවන් ඒ තමයි වටිනාම පිච්ච තැන. වටිනාම සම්පත්‍ති කරායි ප්‍රතිවක්යෙන් යන්න ඕනේ. ඒක බහුලීගත කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන කෙනාට මේ ජීවිතය අත්දැක ගන්න පුළුවන් වුණොත් අනබදගත්තා. යුගේ නැතිව ගත්තා. ඉන්නේ බල බල කල්ලායින ගෙවන් වෙන තැනට ගිහිල්ලා කලකොලොක්කම් වෙන්නේ නැතුව ඉඳලා අනිවිත අප්පා හිලකට අදකපු කෙනෙකුට නම් දැන ගන්න පුළුවන් මරණමෝ තුමේ දුක් වෙන්න බෑ. ජීවිත දිනේ කරන්න පුළුවන්. ඒකට අනුයාත වෙන ඒකට ගැලපෙන ජීවිතයක් ගත කරනවා නම් මනුෂ්‍යාත්ම භාවය ක්‍රියාත්ම භාවයට යනවා. වෙන නැතුව මට අපාර වූ මේ සංසාරේ මගේම පිය වේවා මගේම පුතු වේවා කියලා බදාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. දෙහිමනේ කියන්නේ ප්‍රතිපාඨයක කාටිකත් ඇරියත් ඇන්නේ මගේම අම්මා වෙන්න මගේම තාත්තා වෙන්න මගේම පුතා වෙන්න මගේම පිරිය වෙන්න කියලා. දෙන්නේ පිටින් හම්බ වෙනවා. අය මොකුත් නැහැ. මොකද හොඳ පව් ඉතිරිය තියෙන්නේ. ඒකේ හොඳට ජවය ලැබෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරන සුසමඩ වයින්නවා. නැත්නම් ඉන්නකොට අන්ති ආශ්‍රය කරන්න ගියොත් එහෙම අන්නේ එහෙම යනකොට කතාගෙන යන්න පුළුවන්. අය එන්නේ නැහැ කියලා දැන. ඕනේවා මුදු වෙනවා. මේ පොළ බැහැගෙන ශිෂ්ට දිවි සුන්දර මේ අශිෂ්ට දිවල් උගන්නේ. ඒදා මේක ජීවත් වෙච්ච බලන්න මුලික කරගන්න ගතන ජීවිතේ තමයි බලාපොරොත්තු වෙන්නේ. මුස්ථාන කියලා කියන්නේ චේතනා කියලා කියන්නේ ප්‍රාර්ථනා කියලා කියන්නේ ඔක්කොම කෙලෙස්. චන්ද්‍ර සූත්‍රයේ සූත්‍ර වශයෙන් උදවගෙන සඳහන් කරන මරණ මොහොතේ නිවිකල් දැක්කොත් ඉන්සන් යෝනිසා පාන. එතන හීතල වෙනවා කියන්නේ. අපි මේ වෙලාවේ ඇතිව ආරක්ෂා මොකද වෙන්නේ? විතරක් පේනවා. පිටට කයද නාසයද ඒ වගේ මොන සංඥා මතුවෙන්න පටන් ගන්න. ඒක કોઈ කාම සංඥාවක් කාම ලෝකෙට අදිනවා. ඒක නිසා අපි මේ ලෝකේ ජීවත් වෙනකොටම මේක පුරුදු කරගන්න බැහැ නෝ මරණ මොහොතේ තාම අමාරු පැත්තට ඉතින් අපි මේ වගේ අභියෝගයක් වගේ අදිෂ්ඨානයක් තු ගත කරනකොට අපි ප්‍රියමනාප කෙනෙකුට කියනවා නම් මොනවද කියන්නේ? අපි ළමයන්ට උගන්වන්න ඕන මොනවද උගන්වන්නේ? අපේ හිතවතෙකුට කියනවා මොනවද කියාවේ? අපි එන්නේ ගැක්ෂීමද තමයි. අපි දුන්න හරියක් මේක කියලා කරන් තමයි හදන්නේ. මුළු බුදුන් නම් දොස්තර කෙනෙක් යන සිවිල් සර්වන් කෙනෙක් යන ස්ටේෂන් මාස්ටර් කෙනෙක් යන කියන්නේ පොඩි රට ගන්නනේ. උචුකානේ කන්නද වැන්ති මාදමේ අම්මනේ ආදමේ දාතනේ උචුකම් හැරවන්තේ නේද අල්ලුන පස්සේ අම්මට කරගත් බෑ ගලවන්න බෑ තාත්තට කරගත් බෑ ගලවන්න බෑ ඉතින් ඒ පාරේ යන ඉන්දියාවේ මේ සංස්කෘත වලට තියෙනවා පොඩි ලයිට් කොරියන් දාසේ යාළුවෝ පැන්ටල හොරගම් කරනවා ඇවිල්ලා අම්මට දෙන්නවා අම්මා හොඳයි ඊට පස්සේ පැනක් හොරගම් කරනවා අම්මට දෙන්නවා හොඳයි අම්මට කියලා දෙන්න බෑ නැත්නම් විනිමය කළා මු ප්‍රධාන හොරෙක් වඩපත් වෙන විනිමයක් කළා මරණ දඬුවම ඉන්නේ. නියම වෙනකොට වඩමල් දාලා වෙල්ලට මම මල බෙල ගහලා යනකොට අම්මා පිටිපස්සේ නඩාලා යනවා තාපොල් දෙකින් තමන්ගේ පුතා මරණ දඬුවම ඉන්නවා හිස ගසනවා. ඉතින් ඒකකට මේ අර නියමෙක් එක්කනා එතන ඉන්න අලුතෝර කතා කරලා කියනවා. අන්තිමේ ඉන්නක් කියනවා අනුකම් දෙන්න පුළුවන් විදිය. මුතුම රජුගෙන් ගන්න ඕනේ දැන් බෑ දැන් කොටයි බාර මම මරනවා තාක්ෂි. නෝ මුතුමා අනුශාසනයේ මගේ යෝජනා දෙන්න බෑ. මට වාසක් කියයි. ඉතින් මට හම්බෙලා තියෙන පවර විදිය ඇදලා මම දෙන්නම්. හරි ළඟට ගිහලා අම්මගේ කන කාලා ඉන්න කරපන්න. ඒක තමයි මට මේ දෙක කරේ. මට දැනුම දුන්නේ එයාට පුංචි පුංචි දේවල් හොරකම් කරනකොට බැලුවා නොකල නිසා. දැන් මොනවද කරගන්න බෑ, අයිබෝධ කරගන්න බෑ. එකක් කරපෑවි මා වෙලෙට පත් කරපේලා කන කන්නේ. ඒත් එකක් කියන්නේ මට කුපිලි චර්චය ඇටියට කවුරු මොන જાති බයිලා ගියුවා Tamand ගලවෙන්න උනන බාරදී. මුළු ලෝකෙම ජීවත් නිමිත්තක් ඇති කරගන්න බලපං මීනියක් ඇති කරගන්නේ බලාපොරොත්තු ඇති කරගන්නේ කියලා. තමයි අවශ්‍ය නැහැ. මේ ලෝකයක් එක සන්තෝෂයෙන් ඉන්න ගමන. නිමිති නැති අරමුණු නැති දැනගට යන්න පුළුවන්. ඒක නිකන් මනුෂ්‍යකම්. මේ නිමිතත් කියන්නේ ඒක කිසිනාගේ සාකාශය වගේ. තමයි තිස්නේක ජීවත් වෙන සාකාශය. මනුෂ්‍යයෙක් විතරක් පුළුවන් සාකාශයත් එක්ක පුළුවන් නැතුව. ඒ කියන්නේ කිසිම නිමිතක් නෑ වර්තමාන මොහොතේ එළි වාසිය වෙන අමාරුයි. මොකද ඒක හොඳ ජීවිතේ අභියෝගයක් ජීවිතේ සෙල්ලක්කාරකමක්. ආවට කියලා කරන්න බෑ ලෝකෙන්ම කරන්න. කොන්ත්‍රාත් කරන්නේ කරන්න. මොච්චි කාටද සල්ලි දීලා කරවන්නත් බෑ. කායක ගන්නත්. ඉන්දා බුදුරජාණන් තාපන් බැරිනම් තාපන් කියන්නේ. ගාන්තනි ස්වාමීන් වහන්සේ මම පරයන්කේදී බඩ පිම්බීම හැකිලි හා හැකිලිම කරමි. හුස්ම සංසිඳී ගිය පසු මිනිත්තු 15කට පමණ පසු ධනහිස් දෙකට දෙපැත්තෙන් ඊපෝ ආකාර සීසෝ ආකාරයෙන් වැඩේ. දැන්නේ වේලාවේ සිත කිසි නැති ස්ථනක පවතී. ක්‍රමී මේ වැනෙන එක වේගවත් වේ. දිගින් දිගටම මේ වේගයේ පැවතීමත් කයට දරා ගැනීමට අපහසු ගතියක් පැමිණීම නිසා භාවනාව නතර කරනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මේ වාගේ අවස්ථාවකදී කලෙහිති කුමද්දේ යන්න මා කෙරේ අනුකම්පාවෙන් පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එළුවන් සරණ. මේ වගේ දෙයක් දෙකක් නොලැබුණා. නැවගේ දෙයකට කාරණා ගන්න හොඳ නීතියක්. මේක නැවතන මුළු දෙන්නවල වෙන්න ඕනේ දෙන්නේ. මේක ගුරු වෙනකොට ඔය කියන බය ඔය කියන ශක්තිය ඉබේම නැති වෙනවා ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ ප්‍රශ්න නිසා භාවනා නිතර කරගෙන තු නතර කෙරුවොත් නම් ඉතින් අනේ භාගයට දැම්බලා තියෙදි වැවුනේදී වගේ ඇටුණා වෙනවා මේ මුළු ප්‍රයත්නින් අපි කරන්නේ මෙන්න මේ වගේ තැන්වලදී භාවනා නතර කරන්න එපා ඒක නැවත නැවත වෙනකොට සිද්ධ වෙනවා දැන් ඒකට ඔගේ බලකට ප්‍රශ්නේ නෑ ඒ නිසා මේ භාවනා නතර නොකිරීමට මේකට මොනදීම කියලා මේක හොඳයි මේ කියන්නේ පැහැදිලිව මේ ජීවිතේ ජීවත් වෙද්දී නිවිසනේ තැනකට යන්න පුළුවන් කර මාර්ගය කියන්නේ මාර්ගයට යන්නේ නැතුව අමමියට කියන්නේ බෑ. ඒ නිසා මේ මාර්ගය ටික ටික දෙනවා. ඉතින් ඒකට සාමාන්‍ය මාර්ගයේ දෙන තරක් නැතුණාට පොඩි බයක් තියෙනවා. ඒක මොකද හුරු කරනකොට ඒක බය වෙන්න කාරණාවක් නෙවෙයි ඒක මානසික ප්‍රතිපදාවක් හදාගත්ත දෙයක්. කෙලස් අඩු දැනක් කියන එක කවදා හෝ එතනදී නැති වුණොත් බුදුහාමුදුරුවෝ අනේ මේක අත්හැරයක් මේක කෙලෙස්ෙන් වීමක් අනේ දැන් වගේ වන දීපාවකට මෙහෙම කරදරයක් නෙවෙයි වගේ භාවනා කරන්නේ එයා පොත් කියයි දෙලක්ෂ භාවනා ගුරු විකේලට අපායට ඒක තමයි අද වෙලා තියෙන්නේ ටාගට් දැන් පිටතර පොත් කියනවා බණ කියනවා ඒකේ තමන් කරන්නේ අනුකූලව දෙන්න පටන් ගන්නවා ඒ නිසා මේක මොකක් හොඳ දැනක් මට තේරෙන කාට ඒ අරමුණක් නැති තැන මරණයකට යන්න පුළුවන් ඊට පස්සේ ආයෙත් පණින්නේ අර එනකොට බොහොම අලුත් කිවියක් කනක් ලැබෙන නිසා මේ බය ඇරෙනකම් මේකට මුහුණ දෙන්න. ඉතින් එකම උපකරණයි ඔය සංගීත කාර්යයේ අපේක්ෂා කරගෙන යනවා. බාහනාගෙන් දෙනවා. එතකොට බයක් නැහැ. ඒක සමකෝලයක් නෑ. ඒකට ඊළඟට තියෙන ඔය යකාවයි කියන තරම් කළු පාට නෑ. මේක නේද විතරක් මරණය එනකොට දැස් වෙන ඉන්නේ. නැත්නම් මේ දෙන්නේ ඒකේ පෙරහුවක් සිය කෙරෙන්න පුළුවන් තරම් පාවිච්චි කරන්න භාවනා හදා ගන්න නැතුව දුරු කරන්න කියන තමයි දෙන උපදේශය. ඊට දිග ප්‍රශ්නයක්. ගරුතර ස්වාමීන් වහන්සේ මම පරයන්කේදී දැන් මෙතන කියන එක තලින් හිතට දැනෙන තුරු මම වාඩි වෙලා ඉන්න ඉරියව්ව දෙස හිතින් හොඳට බලා සිටිමි. එසේ සිටින අතර බඩ පිම්වීම හැකිලීමද දනිමි. ඉන්නේ වැඩිපුර අවධානය මම වාඩි වී සිටින විරියවට යොමු කරන අතර මටම අයිති නැති ශරීරය මෙසේ සිටිනවා නේද කියා හිතෙනවා. එවිට හිත ශරීරයේ ඉවත් වීමක් වැනි දෙයක් සිදු වී ශරීරය ගල් දෙයි. ඒ සමගම පින්දීම හැකීම බැලීමේදී වාතය ශරීරයට ඇතුල් වී පිටවන ආකාරය දකින්නේ බාහිර හිතුවිලි කිසිවක් එන්නේ නැත සුදු පාද ආලෝකයක් මැද ආශ්වාස ප්‍රාශ්වාස වාතයේ සිදුවන ආකාරයක්ද දකින අතර ඒ දෙස බලා සිටිමි ඔබ වහන්සේ එක්වරක් දේශනාවකදී පැවසුවා මම දැන් මෙතන කියන එක දිගේ ගොඩක් දුර යන්න පුළුවන් කියලා ඉහත සිදුවීමද එසේ මම දැන් මෙතන කියන එක දිගේ යම් දුරකට යාමක්ද ගරුතර ස්වාමීන් වහන්ස මම දැන් මෙතන කියන එක දිගේ ගැඹුරකට යන්න පුළුවන් කියන එක තව දුරටත් විස්තර කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. මේ කොටවලදී ඔය කරන පිළිසිතේ භාවනා කරා ඒකෙදි හඳුනන දීමේදී මම වැඩි ඔච්චර කියන්නේ නෑ මං කිව්ව හොඳට වාගේලා තමන්ගේ නීගයට ඉතිරි දාන එතකොට ශක්ති සත්‍ය දෙකක් තියෙනවා ටිකක් බොහොම දැන්පත් වෙච්ච නොසැලෙන ඒකාකාර ශක්තියක් ඒක මම දැන් මෙතන ඊට තියෙනවා ශක්ති තරංගයක් ආශ්‍රව ප්‍රසාද පිම්බීම ඇකිලිම ආදි වශයෙන් තරංගාකාරව නටනවා ඉතින් මේ දෙකම ශක්තිය වල වාක් නිරෝධ තත්ත්වය තමයි මම දැන් මෙතන කියන ඒකාකාරී තත්ත්වය. ඉඳක්ම ගැඹුරු තැන. මේකෙම කම්පණයක් තමයි නැගලිල තමයි වරදගත්ය තමයි මේ ඉන්න පාර්ශ්වයේ ඉන්නේ නැතිනම් ආසස ප්‍රසන්න. ඉතින් අපේ හිත ඇත්තටම ඒකාකාරී ගැඹුරට කැමති නෑ. ඒකට සිද්ධිය අවශ්‍යයි. ඒ සිද්ධිය තමයි ආසස ප්‍රසන්න. ඒ සිද්ධිය තමයි පිළිමේ කියන්නේ. උදාහරණයක් වශයෙන් මම කියන්නේ පෙරට ගියම ඕනනම් කෙනෙකුට සිතිවිලි දිහා බලන්න පුළුවන්, රැල්ල දිහා බලන්න පුළුවන්, සිතිවිලි ඒකාකාරී එහෙම දාන්න. අන්තිම ගැඹුරුයි රැල්ල ඉතාම තුනි කොච්චර තුලයක්ද. ඉතින් පෙරට ගියම අපිට තේරෙන්නේ රැල්ල නෑ. බලන්න ආස රැල්ල ගණන් කරන්න පුළුවන් ඔක්කොම කරන්න. නමුත් දෙකම වටිනවා. ඉතින් අපිට එකවර දෙකම බලන්න පුළුවන් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක අත්දැකීම් ඉතාම යමු දෙකේ නටන්නේ දැන්වත්. තුනින්ම தත්ත්වේ නගනවා. ඒ නොදියුණු මනස තුනින් නගන தත්ත්වේ කැමති. දියුණු මනස ගැඹුරට කැමති. ඉතින් අර බුදුහාමුදුරු දීලා තියෙනවා පහකාරද සූත්‍රයේ මගේ දේශනාව නොගැඹුරු තැන ඉඳලා හැමීටින්ට බසගෙන බසගෙන යන්නේ. ඉතින් නොගැඹුරු තැන යන එක නම් රැල්ල ගන්නවා. මොනවද කියන්නේ? නමුත් ඇත්තටම රැලි නැතුව නෙවෙයි. නමුත් යායට පේන්නේ මොකක්වත් ඒක කාරකම. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේකෙම නිදර්ශන කාරකයක් වතුර සහ රැල්ල කියන එක. ජල ජලස්කන්ධයක් සහ රැල්ලක් කියන එක දෙකම එකයි හැබැයි දෙකයි. අතුරුම තමයි වැඩි නගින්න රැලි නැත්තම් වතුර පෙන්නේ. නමුත් රැලි නැතුනට වතුර තියෙනවා. ආ මේ වගේ මේ රැල්ලමයි වතුර තියෙන්නේ. වතුරමයි රැල්ල තියෙන කියන එක දකින්න කියන එක අතේ ලෝකයා කියන්නේ චිත්තේ සහ කර්මස් එක දෙකම දකින්න. අපි සාමාන්‍ය චිත්තේ බලන්න චිත්තේ කන්නේ බෑනේ කර්මස් එක නැතුව. කර්මස් එකේ කිසි මොහොතක් නැහැ. ඒකේ තියෙන චිත්‍රය කරා සිටි ප්‍රමණය. මේ චිත්‍රය තමයි භාව චිත්‍රයද මොකද්ද කියලා පෙන්වනවා. කැන්වස් එක දකිනවනම් මේකේ මොනවාක්ද ගන්න දෙයක් නෑ. ඒක මම දැන් මෙතන කියලා ගැන ගැඹුරු. මම කියනවා මම දැන් මෙතන කියන නිවන කියලා. මේ රුචි නෑ. මොකද උදේ බැලුවත් ඉච්චරයි, ගාල් බැලුවත් ඉච්චරයි, ගෑන් පිළිම් බැලුවත් ඉච්චරයි, ගෙමු ගෙම් බැලුවත් ඉච්චරයි, පැවිදි බැලුවත් ඉච්චරයි, විපරිදි බැලුවත් ඉච්චරයි, බෞද්ධ බැලුවත් ඉච්චරයි. අපිට ඕන සිංහල බුද්ධ ආගමනේ. කුලියල බුද්ධාගම සිතිජේ නෑ. ඒක කියන්නේ මාර්ශල් ප්‍රසවාසී වගේ දැනුත් ඉතින් අපිට ඕන කරලා තියෙන ඒක කියන්නේ අපිට කාමාර ගැඹුරට යන්න බෑ. හැබැයි ගැඹුර කවදාකවත් අපිට නොසලකා ඉන්නේ. ඔබ කොච්චර මගමඩු දෙය බැලුවා ඒකට නිතරම ආරාධනා කරපු ඉන්න සිද්ධියේ කවදා හරි මේ ඉතිදාසක මේක දකි රැල්ලට වැඩිමක් කැමති. මුචා බාහනා කරන විදිහ ඉඳගෙන ඒ තමයි පේනවනම් මම වැඩ නැහැ මට නිදි විල නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියලා ගන්න පටන් ගන්නත් ඉච්චරයි නැදත් ඉච්චරයි අරත් ඉච්චරයි. මන්තිනි නීගස නිසා බබාට පොකඩන් කැලක් කවන්න තමයි ඒ ආශ්‍රය ප්‍රසාද දෙන්නේ. ප්‍රසාදත දිනුනට පස්සේ අපේකම තමයි. නැත්නම් ප්‍රසාදේ දිනුනට පස්සේ කියන්නේ අපේකම තමයි. ඉතින් බබා අනගහන යනවා මේ කොයි යන්නේ ගයිගම් පාරේ කවුරු බලන්න දෙනවද බලන්නයි කවුරු දෙන්නේ ඉඳ දෙන්නේ කියලා කරපන් දිලා ආයෙත් දෙන්නම නෑ. ඉතින් ඒ වගේ පොඩි උරුතලයක් ඕනේ නැහැ. නැත්නම් අර මම දැන් මෙතන කියන එක ඇත්තට ගැඹුරක් අපි දකින්නේ. ඒකදී ඕනම ගැඹුරක ගන්න පුළුවන්. ඇත්තටම ඒක ගැඹුරක් යන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක තමයි ෆෝන් කරන්න ඕනේ. ඒක නනී ඇවිදින කොටයි, නිදාගෙන කොටයි, ඉඳගෙන ඉන්න කොටයි විවාන්තර ගන්න ඉන්නේ කියවට ඉඳ ගත්තාම ඉතින් ඉන්දියාවෙන් සුවයක්. ඒ වෙලාවෙන් සුවයක්. ඉස්තිබුස් බන් සුවයක්. ඒක කවුරුවත් දැක්කත් එකයි. කොයි කෙනෙක් වැටෙන්නේ එකට එකන කිසි දෙයක් මනුස්සකම. ඒ පුංචි පුංචි දේවල් බලන හැම වෙලාවෙම මනුස්සකම පාවදී. මනුස්සකම. මේ මනුස්සත්වයේ තියෙන පුළුල් භාවය නැතුව මම දෙන්නේ නැගීම කරන්න වෙන්නේ මම ආනපාන කරන්න වෙන්නේ මම ආසත් ප්‍රශ්නේ අයිටි බහනගෙන අපි තී જાති බෙදාගෙන ආකම් බෙදාගෙන යුක්ති බෙදාගෙන වහනාකම් බෙදාගෙන ඒත් ගන්න. මම දැන් මෙතන කියන දේ ගන්න විදිහ පාලනා ක්‍රමයක් නැහැ. කිසිම ගුරුවෙක් නැහැ. එතන යන්න ඕනේ නැතිකමයි නැතිකමයි ඕනේ නැතිකමයි කියන්නේ මොකද එතන මේ නාටකම නෑ සිද්ධි බහුල ගතිය නෑ කම්පන චංචල වේග නෑ කම්පන චංචල වේගිය තත්ෙන් ගමන ඒ කියන්නේ කීපතාවක් මාක් ඊගමයි මම කලින් කිව්වා ඉතින් ඒකම තමයි මම විස්තර කරේ නැවත වෙන වචන මොකද ඔබ වහන්සේ විසින් පවත්වන ලද ධර්ම සාකච්ඡාවකදී වික්ෂුන් වහන්සේලා විසින් වියපැදවීම වරදක් නැති කරුණක් බව අවධානය කරන ලදී. මෙය අපේ සංස්කෘතික සදාචාරය වික්ෂු ගෞරවයට පිටුපෑමක් නේද? පරපටිගත ජීවිතයක් ගත කිරීම වික්ෂුන් වහන්සේලා සතු නොවේද? මේ කිසිසේ භික්ෂු විනය අගෞරව කිරීමට ගිහියෙකු විසින් අසින ලද්දක් බව නොතකා ඔබ වහන්සේගේ අදහස් විමසීමට කැමැත්තෙමි. එළුවන් සරණයි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට නිරෝගී සුවය පතමි. අත්වාතරාල කියන දේ. අදාළවත් නෑ කවදාවත් මම දෙකාලයක් කරලා තියෙනවා. මට අවශ්‍යතාවයක් නෑ. මම කියන්නේ මේක අල්ලගෙන බොරුවට ප්‍රශ්න නගනවා. ඩ්‍රයිවිං කෙරුවා හෝ නොකරුවා නෙවෙයි කියන්නේ ඉන්ෂුරන්ස් කරන එකක් තියෙනවා. හැබැයි ඩ්‍රයිවිං කරද්දී සතිය පිටුම තියෙනවා. ඒක මම කිසිම නැහැ කියන්නේ ඒ නිසා මේ වගේ ප්‍රශ්න වලට වැඩි අපිට අපි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ඉක්ම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න පිළිබඳව වෙන්නේ නිදර්ශනයකට මම ගන්න ඇති. අදගෙන කියන්න ඇති විචල කරන්න දෙයක් නැහැ. හොඳට මතක තියාගන්න මනුමය කියලා මනුස්සකම නැති වෙනවා. හැකියාව වැඩි වෙන නිසා කඩු වෙන්නේ. ඉතින් ඒක තමයි විචිකට දෙනවා කරන්න පුළුවන් බව ඕන නැතුව විචෝ ආයතන රැකීමක් කරගෙන තමයි ජීවිතේ විවේක කරගන්නවා. කලබල කරගන්නවා කියන එකේ විඳවන්නේ තියා. අපි මේ ගන්න ප්‍රතිපත්තිය ගන්න කවුරුත් හොඳට ඒක බාර දෙන්නේ නැහැ. ඒ නිසා මම නිදර්ශනයකට ගන්න පුළුවන් නමුත් මම මේ ඉතිරි මතයක් නෑ කල යුතුයි හෝ නොකළ යුතුයි කියලා මම කියන්නේ. කොයි දෙයකින්වත් සත්‍ය පිටින් සඳහන් කරනවා නම් කොයි දෙයක් හරහා වුණා සත්‍ය පිටින් මම නිදර්ශනයක කියන්නේ ඒකට උනනම් මම හරස් ප්‍රශ්න අහන්න පුළුවන්. රසිකියේ කියන මල වහලක්, ගඩගිරියේ කියන මල මුද කරක් සතිය කරනවා නම් දෙකම එකම කියන්නේ. මල දෙකක්. අර මලයි මේ මලයි. බුදුජානනාංශේ ගඩගිරියේ කියන මල මුද පිළිවෙල වඩා රසිකියේ කියන මල පහකේ තියෙන සතිපට්ඨාන දේශනා කරනවා. ඒ නිසා කරන දේ සතියෙන් කරන්නේ එතකොට කලියුත් නවලියුත් තේරෙන්නේ සත්‍යයෙන් කරන එක විතරයි සති සම්පජඤ්ඤම් වික්‍රේ සති සති සම්පජඤ්ඤ විකර උක්තියුත්තස හතු හතු පරිසෝ හෝති හෝ සම්පන්ති සතියෙන් සම්පජඤ්ඤයෙන් තොර විඤ්ඤාණ මානෙයි වෛලජ්‍ය දෙකේ ඇති වෙන්න හේතු කාරණාවක් අය හතේ තියෙන කෙනාගේ විතරයි කලියුත් නවලියුත් වෛලජ්‍ය පහන නිසා සතියෙන් කරලා බලන්න ඉස්සෙල්ලා සතියෙන් මහාන වෙනවා බුද්ධජ සතියෙන් කාර්යයක් වෙනවම දෙකම කරතයි. දැන් මේ යෝඩේ ඉඳන් පිටින් ගන්න. ඉඳන් අපි ගහලා ආතපය ගන්න. දුරවල සතිය මහණ ගවන. ඒ මිනිස්සු විතර කරගෙන උතුම් ආශිකාරයක් උතුම් වාරයක් ඒක කරන්නේ නැහැ. සතිය යුක්තව උදාන මිෂිනේ කරවල දිනන දන්න සතිය යුක්තව කරපන් වෙන්නේ. කොයිලේ කියලා කරපන්න බැරි. දෙහිරමේ කියලා බෝල ගන්න බැරි සතිය. උදේ නම් පාඩම් කරනවා සතියව. කරතයි. මොකද යුතුයද නැද්ද කියන එක ඒක කියලා තියෙනවා. අපි අපි මේකේ ජීවන කරගත්තා ප්‍රශ්නයක් නැහැ. ඒක පිටවට බුදුසසුනාංශ දේශනා කරලා නැහැ. බුදුසසුනාංශේ අසනීපයක් නැත්නම් වාහනයකවත් යන්න බෑ. මේ පයින් ගලේ. සර්වඥාන්සේ හැමදාම එකම තැනකවත් වාහනයකට ගොඩවිච්ච කතාවක් නෑ. ඒක වික්ෂුන් වහන්සේනකොට වාහනය දීලා විනය නිසා වාහනේ පදින් නැති නිසා උදැන් දෙතර එහෙම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. මොකද ආසාවක් තියෙනවා වාහන පාවිච්චි කරලා ඒක ප්‍රශ්නයක් නෑ. ලයින්නේ ආවිචය කරගමන්නේ පුළුවන් තරම් ස්වාධීනයි. ඒක ඩ්‍රයිවිං කරනවා කියන එක නානය කියලා දෙන්නුනට අපි දවස් පුරාට කොච්චරක් මැෂින් යන්ත්‍ර හසුරුවනවා. ඒ කරන වෙලාවේදී සතිය ඉඳලා කරනවා නම් මම අරසාව තියෙනවා. සතා රක්ෂා කියලා කියන සතිය ආරක්ෂා තියෙනවා. මම හිතනවා ඒක සතිමත් කට්ටිය ගයි ගන්න ඇක්සිඩන්ට් අඩුයි. පාරින් නැයට හෙල්මට් අරන් යන දෙයක් වෙන්නේ නැහැ ඒක. තමයි හෙල්මට් දාන කරලා ඒ නිසා මේක මම හිතන්නේ ඉච්චකම. ප්‍රත්‍යක්ෂතාවට ලියපු ප්‍රශ්න කිරීමක් වගේ තමයි මට දෙන්නේ. ඒ වෙනතු ඉච්චක ආදාළ කාලයක් ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරන මෑණියන් කෙනෙක් භාවනාවේදී ධාතු දක්ෂණ ප්‍රකටව අත්විඳ අතර ධාතු සීක්‍රේන් වෙනස් වී ගොස් ධාතු ලක්ෂණ නොපෙන නොපෙනෙන ලෙස වෙනස් වී චලනයන් පමණක් අත්විඳි. උදා සියුම් වන චලනය මුළු ශරීරයේ මානසිකාර්ය කරන තැන්වල අත්විඳි. ඉන්පසු චලනයේ නැවතී විතා ශාන්ත බවක් දැනේ. නැවතත් චලනයේ නැවතත් ශාන්ත බව. මෙම අවස්ථාව වෙන කෙනෙක් වෙන කෙනෙකුගේ දෙයක් ලෙස බලා සිටින ශරීරයේ කිසිම දෙයක් අපිට පාලනය නැති බවට මනාව තියෙනවා. එසේ සිටීම නිවැරදිද? කරුණාකර පහදා දෙන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම විතරේ නහරිනකොට අදාළ බව පේනවා, චලන ඇති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. නැති වුණොත් ඇති වෙන දෙයක් චලන දීක තමයි සාමාන්‍ය වායු දාතු කියලා ගන්නේ. ඒ ඇතිවීම හොඳයි නැතිවීම හොඳයි කියලා වර්ග බේදුවක්, පංගු බේදුවක් නැතුව දෙකටම සමහිත කරගෙන තමයි ආර්ය අෂ්ටාංග අස්ත්‍රෝපදාවේ කම්පා නොවීම කියලා කියන්නේ. ඉතින් ඇතිදල්ලක් නැතිවීමත් මෙන්සල්ලක් ඇතිවීමත් එකම කාසිය දෙකට බොහෝ වාර වාර කරන බාන්නේ කරන්න හොඳට නරකට තියෙන අපෙන් අහලා නෙවෙයි ලෝකේ. අනිත් මෙහි එක ගන්න ඉන්න පුළුවන් කියලා ප්‍රශ්න. ඉවසන්නේ අහන්න පුළුවන් මේක වෙන්න පුළුවන් කටි ස්වභාවික දෙයක් නෙවෙයි කියනවා මට සාමාන්‍ය දෙයක් ස්වභාවිකයි. ඒ නිසා වැඩි වෙලෙදී මේක අත්දකින්න එතකොට යාව ගන්නට උනේ පාඩම සෞඛ්‍යකරණයේ හරහා උගන්වන්නේ කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අත්තික සංඥාව භාවනාව වැඩිම ප්‍රිය කරමි. අත්තිකේ වර්ණ සතහන් දිසා අවකාශ පරිච්ඡේද වශයෙන් බලමි නිමිත්ත සහවුරු කරගනිමි. ක්‍රමයෙන් එම සතහන් ආදී ගෙවි යන ආයුරු දකිමින් අත්තික සංඥාව ධාතු වශයෙන් හෝ රූප සංඥාවට මාර්ගවන ආයුරු දැනගනිමි. අට්ඨික නිමිත අතහැරි රූපේහි සමග දැනී ඇති ධාතු ස්වභාවයට මානසිකාර්ය පැවති. මෙසේ ධාතු මානසිකාර්ය නිස්සම් වචනයක් අමාරුයි තේරුම් ගන්න. නිචිත ශූන්‍ය වූ ධර්මතාවයක් අරමුණු වේ. ඉතින් ඉස්සෙල්ලා වචනේ කියවන්න අමාරුයි. නිසත්ව නිචිත ශූන්‍යෝ වතිති කායක පැවැත්ම සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තුන නාම රූපයන් බව මනසට ස්පර්ශ වේ මෙම මෙය තවදුරටත් දියුණු කර ගැනීමට උපදෙස් පතමි ඔබ වහන්සේට දෙනුවන් සරණයි මේ කියන්නේ ඔක්කොම මුලදත් මම කුල ගැලපෙන්නේ නැහැ නමුත් බොහෝ විට හරි ඒ නිසා මේක දිගට කරගෙන යන්න මේ අනිත්‍යතාවයේ ලෝකෙ නිදී ගන්න. රසකන්තර සිද්ධ වෙනවා, පරදිනකේ සිද්ධ වෙනවා, භාවනා කරනකොට වෙන නැති කෙනෙක් වෙනවා. ඒ නිසා පොතන බලවත් අනිත්‍යතාවය කියනවා නිත්‍ය වශයෙන්. සංක භාගයක වගේ අනිත්‍ය නිත්‍ය කියන්නේ ප්‍රසපතනේ විවස් දෙපැත්ත. අනිත්‍ය බව ඕන දෙයක. මේක නිත්‍ය දෙයක් නෙවෙයි. මේක බුදු උපහාරවත් ලෝකේ නැති වුණා. අනිත්‍යත්වයේ කියන්නේ ඒක දකින්නකොට ඒක තමන්ගේ ශරීරයේ Taman මන්දහින දෙකින් දකින්න එක නක්ක ගලක කල්පනාවක් කියන්නේ එක ප්‍රශ්නයක් කියන්නේ Taman අත්දකින්න දෙයක දකින්න එක පුරගන්න බැලිය හැකියි. බාහිරදී අනිත්‍යතාවයේ හිතලුවක් මනාවයක් ඉතිං අදාගත්ත හීනයක් වෙනවා. ඒක පුරගන්න බලන බැරි නිසා පුළුවන් තරම් කියලා දෙනවා කායන ප්‍රශ්නාව හරහා අපි අනිත්‍යතාවය මතුනේ ඇත්තද නැත්ද කියලා අතගාලා බලන්න පුළුවන්. පුරගන්න බලන්න පුළුවන් ගැතිය නිසා මනෝ විකාරයක් නෙවෙයි කියන එක බොහෝ ආයකින් කියනවා. පිටේ ඉන්න කන්තිදාරය දැක්කට පස්සේ තාමත් පිටලුවක් වෙනවා. ඉතින් මේ කරටයක් වෙනවා. concept එකක් වෙනවා. ඒක පුරදාග බලන්න බැරි නිසා මේ ප්‍රතිපලය විශ්වසනීය. ඒ කියන්නේ කාණ ප්‍රශ්නාවක් නම් නිසා මේ වෙනකොට අනිත්‍යතාවයේ තියෙනවා දන්නවා නම් පුළුවන් තරම් බලන්න ඒක අස්තනා පිළ වස්තුවක්ද පුරදාග ඉලෙක වස්තුවක් නම් භාවනාවේ කාලයේ නිසිලස ආයෝජනය ඒක කල්පනා ශක්තිය ඇති කියනවා නම් වාක්‍යයට බාහිර දෙයක් අල්ලලා තියෙන්නේ. තමයි කුරකවලට කොන්ද බණක් නැහැ. ඒ තරම සිල්ලක්කාරක් නැහැ. හැබැයි දුර දිග කතාව යනවා. හැබැයි යන්නේ චින්තනය. නිසා උරගා බැලීමයි මම මේ මතක කරලා පෙන්නන ගන්නේ. ඒ නිසා උරගා බැලීම සඳහා උරගා බැලිය හැකි ප්‍රත්‍යක්ෂ කළාට අනුන්ති බණක් නැගෙන ඒත් ඔක යනවා නම් හරි පාඩු. දරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දෙසන ලද මහා වේදල්ල චුල්ල සුන්නත මහා සුන්නත බද්ධික රක්ත ආදී සූත්‍රයන් ශ්‍රවණය කිරීමේදී ඒවායේ සඳහන් විවේකයේ විශ්‍රාමයේ සුඤ්ඤත විහරණයේ අනිමිත්ත ආදී ධර්මතාවයන් අත්විඳිය හැකි බැවින් බලින් කර බැලීමේදී කුසල ඡන්දය සිතට මතුවේ ආනාපානසති භාවනාවේ මූලික අවස්ථාවන් පසු කරමින් එකී ධර්මතාවයන් තුල සිත විශ්‍රාම ගැන්වෙන අයුරු දැනගත හැකිය. වරින් වර බහැර අරමුණු කරා සිත ගියද නාම ධර්මයන් වූ සිතෙහි ස්වභාවය ඒ බවද එය අනාත්ම ලක්ෂණයන්ගෙන් යුක්ත වූ බවද මූලික අරමුණ වූ ආනාපාන භාවනාව තුළදී පවා අරමුණ හා සිත වෙනස් වන අයුරු දැකීමෙන් අලාප ලක්ෂණය හොඳින් තහවුරු වේ. මෙම ප්‍රකාශනය පිළිබඳව ඔබ වහන්සේගේ ප්‍රතිචාර নমස්කාර පූර්වකව අගය කරමි. මෙම ධර්ම දේශනා දෙසූ ඔබ වහන්සේට සුවපත් වේවා. ඒකෝරි මේ මේවා ඇත්තට මේ සූත්‍රය කරන කාරියට අහනකොට දකින් දකින් දැන පේන වගේ පේනවා. නමුත් ඒකට තමන්ගේ ආස්වාස් ප්‍රසවාසය හරහා ප්‍රත්‍යක්ෂ කළහක් හරහා උරගාපාල කරන තරම් සෙල්ලක්කාරකමක් නැත්නම් මේක දිගේ සරවල දැන්න අරින්න ඉඳී. මම දැන් මේ ඔක්කොම දෙන්න හරි තමයි කියන්නේ. ඉතින් අහිංසක. අහිංසක වුණාට කාලේ නැස්තිය. ඒ නිසා සීය සීයක් මේක අරුණාට පස්සේ ඇති උද්දීතුරු මේ කල්පනා ශක්තිය පහළ වීම නෙවෙයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒක වාසිය දරගෙන බොහෝ කොට පරියන්ක ලක්මන් කරන්නේ. කරනකොට තමයි විචිත සාමාන්‍ය මූල කර්මස්ථානය අරහා මේක නැවත නැවතත් පේනවා නම් ඒකෝට ඒක චින්තාමය ඥානවල ප්‍රත්‍යක්ෂ ඥානය යනකොට මොකද්ද අලුත් ජන්මක් ඇතිවෙන්නේ චින්තාමය ඥාන කියනවත් කුචු මහසයි කියන්නේ අපි ඉස්ටි කරනකොට අපි ධර්මයේ දිගේ යන්නේ මේ මූල ගාන කියන විතර මිනිස්සු මොනවද මිනිස්සු කරන්නේ මේක බලපල්ලා යන්නේ සාමාන්‍ය විදිහේ මූල ගාන අර අත්දැකලා නැහැ ඒක අත්දැකිනකොට ඊටත් එදියේ මේ ප්‍රත්‍යක්ෂයක් එන්න පටන් ගන්න නිසා මේ යන පාර හැටියට බලනකොට හොඳයි සංවේගයක් පහළ වෙනකොට මූල ධර්ම වැටි තියෙන වගේ පේනවා. අරසකාරු කියලයි මේක බොහෝ වාදයක් කරන්නේ. තමන් කරපු පුරුදු මූල ධර්මයන් හරහම කරන්නේ. ඒකකොටත් ඕකේනවනම් එහෙනම් බුද්ධිය සින්නේ. ඒක තමයි අපි සාමූහිකව කළ යුතු කරන්නේ. මම 2006 වර්ෂයේ අටමස්ථාන අනිවාර්යව ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් සේවය කරන කාලය තුලදී අවුරුද්දකට පමණ කාලයක් රුවන්වැලි මහසෑය අසල ආනාපාන සති භාවනාව වැඩුවා. එම කාලය තුල මා වෙත ශාරීරික වශයෙන් සිදුවීම් වුණා. ඇයි එහෙම වුනේ කියලා දැනගැනීමට අවශ්‍යයි. එක දින භාවනාවේ සිටින විට මා පොළවට සමාන්තරව මගේ උඩුකය කැරක් කැවෙන්නත් භාවනාවේ ඉරියව්වේ පවතින්නත් පටන් ගත්තා. දෙක දිනක් මගේ උඩුකය රුවන්වැලි මහා සෑයේ දේවතා කොටුව දක්වා දික්වි ආස්වාසයත් ප්‍රශ්වාසයත් දේවතා කොටුව තරම් උසින් සිදු වුණා. තුන දෙනම් මගේ ශරීරයේ කිටි වී කිටි වී නාසය නාභිය දක්වා පැමිණිය. හතර දෙනම් අනියම භාවනාවේ සිටියදී චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරන තීන් හටහඩක් සහ එය අනුගමනය කරන ගෙහෙණු කටවල් ගෙහෙණු කටහඬවල් ඇසුණා. මා ඇසු මිහිරිම කටහඬවල් ඇහැ ඇරලා බලනකොට මායිතියේ කවුරු සිටියේ නැහැ. පහ අදට පරියන්තියේ වාඩි වී මෛත්‍රී භාවනාව වඩමින් මගේ අත් දෙක අඩ කවයක්ව වැලමිටින් උඩ අල්ල එකිනෙකට මෝඩලා තබා සිටින විට චුම්බක ඵලයක් ඇතිවන බව දැනෙනවා. මෙත දැක්වූ කාරණා මහත් වූ කරුණාවෙන් පහදා දෙන මෙන් ඉලා සිටිනවා. මේක මහින්තුසුන්ජස සූත්‍රයේ කොට විචාර කරනකොට සර්වඥාන්සේ පෙන්නනවා උපදේශයක් වශයෙන් පුරුස් මලාවක් සකස් කරනවා අපේ හිත කාණ ගුණයන්ගේ තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස කන් දිවනාසය හරහා උපයාගන්න වෙලාවක ඉතින් ඒ කාණ ගුණ අතහැරීම තමයි අභිනිෂ්ක්‍මණය කියලා කියන්නේ අපි දැන් මේ කොට අපි දැන් නැත්නම් වෙන වෙලා ඇවිල්ලා තියෙන්නේ නමුත් මෙහි ඇවිල්ලා ඇතික වහගත්තට අතහැරපු කාම ගුණයන්ගේ කාම සංඥාවලින් ඔළුව කෙරේ. ඉදරවල ඉන්නවට වැඩි කෙරේ. ඒතකොට ඉස්ලාමයේ කාම ගුණයන් අතරනවා. අදහැරින් පස්සේ ඊටට පෙරිය කාම සංඥාව අදුදෙට පටන් ගන්නවා. ඒකකොට ඒ එන කාම සංඥා නැති කිරීමට ආදීට වාංගුවට ලැබෙන රූප සංඥාවක්. රූපයක්. ආස්වාස්වාස රූපේ පිළිඳින කිලෝ වම දක්න කියන. රූප සංඥාව ඉදිරි කරපත්මා කියන්නේ අර කාම ගුණ සහ කාම සංඥා අතර රූපේ ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ මේ රූපයේ හිත සංසිඳනකොට රූපේ රූප සංඥාව ප්‍රතිස්ථාපන. මේ කතා කරන්නේ රූප සංඥා. ඒ රූප සංඥා විවිධාකාරයි. රූප සජීවී, ස්පනාපිට පේන වගේ පේන්නේ. හැබැයි අර හිත ඒ කාරණවලට කිට්ටු කරගෙන යනකොට රූපෙ දිගේ යනකොට රූප සංඥාවට යනවා. ඉතින් ඒක හිණයක්ද ඇත්තක්ද ප්‍රත්‍යක්ෂද හිතවිලද කියලා හිතන්න බෑ. ඒ තරම්ම සජීවීව පේනවා. මෙයාදෙමෙන් කැපේන පටන් ගන්නවා එන්න තියෙන කටි කතා කරන්න පටන් ගන්නවා දෙවියෝ කතා කරනවා නානාපල දේවල් තියෙනවා ඉතින් ඒ තේනකොට මේක සංඥාවක් වශයෙන් සැක කරන්නවත් නෑ මාට හිතන්නේ මට වරයක් ලැබිලා තියෙනවා දෙවියෝ මට මොකක්ද වරදිනවද කතාවක් තියෙනවා මේ ආවේශ වෙලා කියන්න බලන්නේ කෝවිල් දානවා වැඩ පටන් ගන්නවා ඉතින් බොහොම කලාතුරකින් මේ තේරුම් ගන්න මේ රූපේ ගියාට පස්සේ රූප සංඥාවේ හොල්මනක් මේක මනෝපුප්පංගමයි මනෝසෙට්ඨයි මනෝමය. අනිත් ක්‍රමයක මනෝමය කියනවා හිතද. අර පිස්සු හැදෙනවද එන්නේ. නෑ කාගවත් පිස්සුවක්. මේ රූපේ යන්නේ නෑ කෙලිම රූපේ යන්නේ රූප සංඥා පිළිසිය. රූප සංඥාවෙන් ආයෙත් වෙලී කරනවා. ඒක හරිම ශතයි. හරිම මායාවක්. එතෙන්දී කියන්නේ දෙන්නේ මේ රූප සංඥා කොටු කරලා කාම ගුණක් නෙමෙයි කාම සංඥා. මේ රූපෙත් කියන්නේ රූප සංඥාව මේ රූප සංඥාවට දැස්වන් පස්සේ තමයි මේ තියෙන දේවල් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා නතුරන්නේ. ඒක සත්‍යං ඒකක් වෙයිද? එදම් උපේක්ෂා. මේ හොල්මන් නැති උපේක්ෂා හොඳ මේ හොල්මන් වලට වෙයි. මේක දෙන්නදී අපායම දිවි රූපුණ අසුචි උනක් කරතරම මේක ගන්න දෙයක් නෑ මේක හිමියක් ගිරිදුවක් මායාවක් මනෝබුද්ධංගමද ඒක නිසා ඒකත් තේරුම් අරගෙන ඒකට නොසැලී තමයි කරගෙන යන විදිහට පහනා කෙරුවොත් තමයි රූප සංඥාව ජීවි දීලා ආකාශයට හිතනවා. ඒක හරියන්නේ නෑ ඒකට අරූප පැත්තට යනවා හිත. ඉතින් ඒ නිසා මේක දිගේ තරම් දෙන්න එපා කතාගත කොට ඉන්න එපා. භාවනා නැදක් බව තේරුම් ගන්න. නමුත් මේ යවන කාවේ නතර වෙන්න ඕන තැනක් නෙමෙයි. මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා මෙනෙහි කරලා යන්තම් ඉන්නවා. සුවේ තවසි වෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ මම පරයන්කයට පිළිම හැකිලිම කරමි. එහිදී බාහිර කෙලෙස් පැමිණීමක් නැතිව බඩ පිම්බීම හා හැකිලිම දකින්නේ. විතක කයට තිබෙන අවධානය නැතිව ගිහින් අරමුණේ බොහෝ වේලාවක් සිටිමි. සක්මණේදී කය සැහැල්ලු වී ආනාපාන සතියෙන් ඇවිදින ආකාරය හා මුළු සක්මනම ගතියෙන් අයුරු වැටුණි. යෝගාවචර ජීවිතයේදී මේ ආකාරයෙන් සිත සංසුන් කරගෙන භාවනාව කරගෙන ගියද සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු කරන විට මේ ආකාරයෙන් සිත සංසුන් වීමක් සිදු නොවේ. ප්‍රශ්න ගැටලු ඇති වූ විට කලබල වීම තරහ යාම එනි අවස්ථාවලදී ඔබ වහන්සේ අද දේශනා කළ ප්‍රශ්වාසයේ බැඳීම සිදු කළ කල සිදු කළ යුත්තේ මොන අයිරින්ද කියා පැහැදිලි නැත. මම බොහෝ විට සියල්ල අනිත්‍යයයි කර්ම බලවේග වලට අනුව සෑම දෙයක්ම සිදුවන්නේ යයි කියා විතර සිතමි. ඇතැම් විටක මෙය ගැටලුවක් පැමිණි විට සිතක එකවර හැඟීමක් එනවා මම කියලා කෙනෙක් අල්ලගෙන සිටින නිසා නේද මේ තරහා දුක කලකිරීම කියලා. එවිට තරමක් දුරට සිත සංසුන් වෙන බවක් වැටහි. එවිටම මම හුස්ම ගන්නවාද කියලා බලනවා. මේ ආකාරයට ඒ ගැටලුව දිගේ හිත යන්නට නොදී වෙනත් ධර්මානුකූල කරුණු හිතට දමනවා. එහේ ඇතැම් විටක ඒ සියල්ල පරලා සිත නොසන්සුන් වේ. ගරුතර ස්වාමීන් වහන්සේ එදිනෙදා ජීවිතයේදී ඒ ඒ කරුණු වලින් මේ භාවනාව තවදුරටත් දියුණු කරගත හැකි ආකාරය පහදා දෙන මේ කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අංගෝ කරන ප්‍රයත්නක් පිළිබඳව දේශීය ආයුධ මිනිසෙක් වෙලින් අදනවා වේ. උත්සාහ කරනවා ඒකෙදී එකතරට ලියලා තියෙනවා මේ වගේ අන්තිමේ කරාට පස්සේ ආයෙත් කන පාණ්ඩිත තියෙනවා කියලා ඒකත් ඊට විතර එනවා එකක් අන්න ඒ වගේ ආපු විලාවක ඒකේ ප්‍රසවාසී ජීවිත කරන බලන ඒ කියන්නේ ආණ්ඩායාව බලපත ගත්තාසි අල්ලන්න බලන්න නෑ හදලා උරුවේ අන්නේ මෙලුවට අහුවෙන්නේ ඒ නිසා ප්‍රසවාසී අල්ලන්න දෙන්න අහුවෙන්නේ ඒ නිසා ප්‍රසවාසී ජීවන් වීම අතුරු ප්‍රශ්නේ ගිවන් වීමට බොහෝම සමානයි නිසා ආසස් ප්‍රසවාසයට යන්න පුළුවන් නම් ප්‍රසවාසය ආරම්භයි. අනිත් ඒ මඩ උලව් ගෙදර අතහැරලා දානවා. ඕනෝ තමයි ළඟට ජොලි වැඩි වෙනවා. ඒතරම නෙමෙයි. ඒ කේවල පස්සේ ඉන්නවා ඉතින් ආය ඕනද තියන්නේ ඇති වැඩකුත් නැහැ. නිසා මේ කාලයක් යනකොට මේ කරගත්ත අතර ගන්න වෙන්නේ ඉස්පාන්න වෙයි ඉස්පාන්න වෙයි කියන කියන්නේ. මේ වගේ කාර්යකෝත් ඒක වෙනවා. මොන ආපකරණ නෙවෙයි ඒක වෙනවා. බලාපොරොත්තු වෙන්නේ මේ කණ්ඩිකක් එහෙම ගෞතම ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට සමහර අවස්ථාවලදී මගේ ඇටසැකිල්ල ඉන්ද්‍රිය පද්ධතිය මට පෙනී යන අවස්ථා ඇත. මෙම භාවනා ක්‍රම දෙකක මගේ දුර්වල මනසට පිළිසීමද එය මට සිදුවන වරදක්ද අනුකම්පාවෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. මුලින්ම අරූප සංඥාවක් තියෙන නිසා ඒ විදිහට ක්‍රියා කරන්නේ ඉස්ලාමයේ විතර දායකව කරපු ප්‍රශ්න තමයි මේක. අවසාන ලිඛිත ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ මම ධම්මානුපස්සනාවෙන්ද නිවන් දැකිය හැකි බව අසා ඇතෙමි. ඒ පිළිබඳව විස්තර කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මට කියන්නේ මට කායන ප්‍රශ්න, වේදනා ප්‍රශ්න, චිත්තාන ප්‍රශ්න කියලා දුන්නොත් මම ගන්නවා කියලා කියනවා. ඒක බලන්න උතුරු එක අල්ලන්න මට තියෙන්නේ. යම්ති වෙලා ගිහලා තියෙන දැන් ඇත්තටම ඒක කමාර පවුල. ඒ නිසා අපි අනුභව සිතා අනුභව ගිරියා අනුභව තුදායන් දන්න දෙනි පටන් ගන්න යන්නේ ඊට පස්සේ අවශ්‍ය වෙලාවට සම්මාන ප්‍රශ්න ඇවිල්ලා තල්ලු වෙනදී පටන් ගන්න හදනවා කියන කියන්නේ ගහයි උටි ඉඳලා බලලා බැරි නෑ මේ ක්‍රම තියෙන මම දන්න ක්‍රම ඇහිලා මුල සිටි ඒල ගන්න ක්‍රමයේ තියෙනවා ඒක ධම්මාන ප්‍රශ්න වෙලා තියෙයි ඒ කාණ ප්‍රශ්න වේදන ප්‍රශ්න දෙක කරගෙන ඉතින් ආරාධනා කරන්න කිව්වොත් නෑ තව ප්‍රශ්න තියෙනවා කතා කරන්න කියලා මොකද අපි ධර්මාර්ථ නැතර කරන්න ඕනේ ඒ නිසා මම ඉල්ලා ඉන්නවා අපි සත්‍යාගතාපිතාසත්‍යයන් කිරීමේ අපේ සසුවර ගමනක් කරනවා උගා ප්‍රශ්න ප්‍රායෝගික ප්‍රශ්න ඉන්සන්න වෙලා ගන්නට කියලා ගන්නෑ නමුත් අපි දෙකට කල්පනා කරලා බලලා මේ ආකාරයට දස්කර ගන්නවා මේ කුසල් පිළිවෙල වෙණිය අපිට උදව් කරන්නා වූ සීල සත්‍ය සම්බන්ධවට ඥාති ඉලත් ඒ වගේ අප අපේ යන්ති අපුන් ගමනේ ඉඳලා හේතු වාසනා වේවා කියලා සාකච්ඡා කරපුවා. ඒ වගේම අදන් වී පදනමේ පුණ්‍යානුමෝදනා සඳහන් කරනවා පසුගියක. තවද පසුගිය දිනේදී ධම්රිය ධම්ර විදිනික දායකත්ව සත්කාර සඳහන් ලබා දුන් කෞශල්‍ය ඉක්මන් මෙතිනිය ඉලාති භාරය සීමකරණගිර මහත්මයා යුපී ආර්යවති ගාමර මෙතිනිය යන අය සහ එමයිදී නමින් මේ බලවේශ විඥාති අතුරු පෞලේ සමග ධම්රිපදමේ ගෞරවයෙන් සුපුණ්‍ය අනුමೋದනා මේ පරපර සිටි. උසාවිනායක් පස්සේ සිතාකාජාති ගාථාපජාන කිරීමේ අපි දවසේ සතිವಾರේ නිමාව සටහන්. ඉතාතාශනම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉතාතාශනම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉත්තාවතාශනමි සම්පතං පුඤ්ඤ සම්පතං සප්පි සත්තානුමෝදන්තු සප්ප සම්පatti සිද්ධියා ආකාශත්තාචුම්මඨාහි වානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාචුම්මඨාහි වානාගාමහිත්‍තිකා शून्यन्तम् अनुमोदित्वा चिरम् रक्षन्तु देशनम् आकाशत्वा च बुम्मट्टा देवानामलिखिता पुण्यन्तम् अनुमोदित्वा चिरम् रक्षन्तु मम परम् इदं वो ज्ञातीनां भवतु सुखिता हन्तु ज्ञातयो इदं वो ज्ञातीनां भवतु सुखिता हन्तु ज्ञातयो ඉදං ඕනාදීනං හවතු සුඛිතාං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු සුඛිතාං ඉතිහාරුඤ්ඤකම්මේන මාමි වාර සමාදමු සතං සමාදමු හෝතු ධාරිසානපත්ත්‍ය සාදු සාදු සාදු